ටිකක් පහසෙන් වාඩි වෙන්න. හොඳට කය තැම්පත් කරගන්න. බලන්න වඩලා ඉන්න ඉරියව්වට හිත යොදන්න. කිසිම කලබලයක් නැහැ. කිසිම ලොකු දෙයක් කරන්න නැහැ. භාවනා කියලා ලොකු දෙයක් කරන්න නැහැ. අපි ටිකක් අපේ මේ ඉන්න ඉරියව්වට හිත ගන්නයි හදන්නේ. හිතන්න හුඟා දුර ඉඳලා ඇවිල්ලා එහෙමත් නැත්නම් හුඟක් දුරක් පයින් ඇවිදලා වෙහෙස වෙලා ආපු කෙනෙක් හොඳට තැම්පත් වෙලා වාඩි වුණාම දැනෙන සුවය දැනෙන පහසුව කය තැම්පත් වෙලා ඒ තැම්පත් වීම නිසා ලබන සුවය ලබන සැහැල්ලුව ඒක විඳ ගන්න අපේ උඩුකය ඍජුව තියෙනවා අපි කොට්ටේ මත හොඳට පට්ටල වෙලා වාඩිලා ඉන්නවා නැත්නම් අපි වාඩිලා ඉන්න පුටුව මත හොඳට අපි අසුන්ගෙන ඉන්නවා පාද නැමිලා තියෙනවා ඊළඟට අපේ යටිපතුල් පුටු උඩ නම් වාඩිලා ඉන්නේ පොළොව මත ස්පර්ශ වෙනවා වෙනත් එරමිනිය ගොතාගෙන නම් ඉන්නේ අපේ පාදයේ ධාරය කොට්ටේ මත පොළොව මත ස්පර්ශ වෙනවා. බලන්න මේ තැන් හඳුනා ගන්න පුළුවන්ද කියලා. <clears throat> මේවා අතිශය සරලයි. අපිට මේවා සාමාන්‍යයෙන් මග හැරෙනවා. දැන් අපි මේ මොහොතේ මේ අපේ කයේ දැනෙන මේ බොහොම සරල ඍජු අත්දැකීම් ටික හඳුනා ගන්න උත්සාහන්ත වෙනවා. අවට පුංචි පුංචි සද්ද ඇහෙනවා. වාහනවල පුංචි සද්ද මේ වායු සමීකරණයේ සද්ද මම මේ කතා කරන එකේ සද්ද පොඩ්ඩක් ඇහෙනවා. අපේ මනස හොඳට විවෘතයි. <clears throat> කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේ තියෙන විදිහ බාර ගන්නවා. කයට නිසිසේ ඉන්න ඉඩ දෙනවා. අපේ ඇස් දෙක බොහොම ස්වාභාවිකව පේ වෙලා තියෙනවා. තොල් එකිනෙක මුරුදු විදිහට ස්පර්ශ වෙලා තියෙනවා. නළල රැලි වැටිලා නැහැ. මොකක්වත් අපි මේ වෙලාවේ බරපතල ප්‍රශ්නයක් කල්පනා කරන්නේ නැහැ. දිව තල්ලට තියලා තද කරගෙන නැහැ. දිව තියෙනවා මැද්දට වෙලා. මුළු මුහුණෙම මාංශ පේශි ඉහිල් වෙච්ච ස්වරූපයෙන් තියෙනවා. හිස කෙලින් තියෙනවා. බෙල්ල කෙලින් තියෙනවා. උර හිස් දෙක බොහොම සැහැල්ලුවෙන් තියෙනවා. ආයාසයෙන් ඔසවගෙන නැහැ. අත් දෙක බොහොම පහසුවෙන් ඔඩොක්කුව මත නැත්තම් දන හිස් දෙක මත තැම්පත් වෙලා තියෙනවා. අපේ උඩුකයේ බර අපි වාඩි වෙලා ඉන්න ආසනය මත කොට්ටේ මත යම් පීඩනයක් යොදනවා. බලන්න මේවා හඳුන ගන්න පුළුවන්ද කියලා. අපේ පාද නැමිලා තියෙනවා. මුළු කයම බොහෝම තැම්පත් වෙලා බොහොම පහසුවෙන් සරලව වාඩි වෙලා තියෙනවා. අපි ටිකක් දීර්ඝ හුස්මක් අරගෙන මදක් රඳවගෙන ඉඳලා හෙමීට පිට කරනවා. බලන්න Tamanට මේ කයට අවධානය ගන්න පුළුවන්ද කියලා. අද මෙතන සෑහෙන පිරිසක් එකතු වෙලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් පිණිස කටයුතු කරන මොහොතක්. ඒ සියලු දෙනාගේ සියලු සම්යම් බලාපොරොත්තු ඉෂ්ට වේවා. සියලු දෙනාටම යහපතක්ම වේවා. සිතක් ශාන්තියක් වේවා කියලා අපි වුණුන් කෙරෙහි මෛත්‍රී සහගතව මොහොතක් ඉමු. නැවතත් අපි අපේ අවධානය අපේ කය වෙත යොමු කරනවා. අපේ පාද නැමිලා තියෙනවා. උඩුකයේ බර අපි ඉඳගෙන ඉන්න ආසනය මත පීඩනයක් යොදලා තියෙනවා. උඩුකය ඍජුව තියෙනවා. අත් දෙක බොහොම පහසුවෙන් ඔඩොක්කුව මත තැම්පත් වෙලා තියෙනවා. උරහිස් ඔසවගෙන ආයාස කර ඉරියව්වක නෙමෙයි බොහොම සැහැල්ලුවෙන් තියෙනවා. බෙල්ල කෙලින් තියෙනවා. හිස කෙලින් තියෙනවා. ඇස් දෙක බොහොම ස්වාභාවික විදිහට පියාගෙන ඉන්නවා. තොල් එකිනෙක මු르දුව ස්පර්ශ වෙලා තියෙනවා. දිව මැද්දට වෙලා තියෙනවා. මුළු කයම සැහැල්ලුයි. මනසත් සැහැල්ලුයි. අපේ හිත විවිධාකාර අතීත අරමුණු ඔස්සේ ගියොත් ඒ ගැන සිත් ඇවුලක් ඇති කරගන්න නැතුව ඒවා රස විඳින්න යන්නේ නැතුව මේ තියෙන සරල දැනෙන වර්තමානයට පැමිණෙන්න. විවිධාකාර අනාගත බලාපොරොත්තු සැලසුම් මේවා ඔස්සේ ගියොත් ඒවත් දැනට කල් දාලා ඒව රසවිඳින්න යන්න නැතුව නැවතත් මේ දැනෙන ඍජු අත්දැකීමට පැමිණෙන්න. කයත් එක්ක යාළු වෙන්න. නැවතත් දීර්ඝ හුස්මක් අරගෙන සෙමින් සෙමින් පිට කරන්න. තමන්ගේ කයේ දැනෙන පුංචි පුංචි වේදනාවන් ඇතිල්ලෙන ස්වභාවයන් ඇඳුම් ඇඟේ දැවටිලා තියෙන ස්වභාවය මේවා හඳුනා ගන්න. කයේ තමන්ට දැනෙන්නේ මොනවද කියලා මදක් විමසිල්ලෙන් ඉන්න. කයේ හුස්ම ගන්න ආකාරය අපිට දැනෙනවද? කය තැම්පත් වෙලා, පට්ට වෙලා තියෙන ආකාරය දැනෙනවද? නැත්තම් හෘද ස්පන්දනය දැනෙනවද? අත් එකිනෙක ස්පර්ශලා තියෙනවා නම් ඒක දැනෙනවද? පොඩි විමසිල්ලක් යොමු කරන්න. අවධානයෙන් ඉන්නේ. හොඳ අවධියක් තියෙන්න ඕනේ හිතේ. කයට ස්වාභාවිකව හුස්ම ගන්න ඉඩ දෙනවා. හුස්ම ගන්නකොට උදරයේ සිද්ධ වෙන චලනයට දැන් අපි අවධානය යොමු කරනවා. උදරයේ ප්‍රදේශයට තමන්ගේ අවධානය යොමු කළා මදක් විමසිල්ලෙන් ඉන්න. පුළුවන් ද තමන්ට හඳුනගන්න හුස්ම ගන්නවත් එක්ක උදරය ඉස්සරහට නෙරාගෙන එනවා. පිම්බෙනවා. හුස්ම පිට කරනවත් එක්ක ආපස්සට යනවා. හැකිලෙනවා. පුළුවන් ද Tamanට මේ පිම්බීම හැකිලිම හඳුනා ගන්න. කයට ඒ වැඩේ කරන්න ඉඩ දීලා අපි පැත්තකට වෙලා දැනුවත් වෙනවා. හිතනවා නෙමෙයි. දැනුවත් වෙනවා. එක පිම්බීමක් හැකිලීමක්වත් මගහැරෙන්නේ නැති වෙන්න පුළුවන් අපට දැනගන්න. හිත එහෙ මෙහෙ ගියොත් අපිට මග හැරෙනවා. පොඩි අභියෝගයක් දෙන්න හිතට මේ කයේ નિરાයාසයෙන් සිද්ධ වෙන පිම්බීමක් හැකිලීමක් ගානේ මම අවධානයෙන් ඉන්නවා කියලා.